ඒ අරුප ලෝකයේ සිට එතනින් ඉතුරු ටික කරගන්න පැත්තක් බුද්ධාගම ඒක හේනගෙන බෑ ආයේ ඒකේ වේගය ධාන වේගය විරණට ආයේ මෙහෙනවා මනුෂ්‍ය ලෝකයේ කොහෙරි උපදිනවා මනුෂ්‍ය ලෝකයේ හරි දිව්‍ය ලෝකයේ හරි කොහේ හරි එතකොට දැන් සාමාන්‍ය ලෞකික ජීවිතයේදී හුඟක් කාල ප්‍රශ්න විසඳීමේදී අර ඒ වේදයේ පෙන්නන ඒ ඒ බල ශක්ති ආනන්ද ශක්ති ස්වභාවයෙන් විශේෂ ඉක්මන් ක්‍රියාකාරීත්වයකින් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නත් සමහර වෙලාවට බෞද්ධ ඔය පරිත්‍තරයේ බුද්ධ ධර්මයන් කරුණු අනුව කටයුතු කරනකොට ඒක ප්‍රමාද වෙන්නත් හේතුව. එහෙම ප්‍රමාද වෙන්නේ නැහැ හරියට කරනවා නම් ප්‍රමාද වෙන්නේ තමගේ තම හරියට තේරු කරන එක. වේදේ වේදාන්තවාදීන් කියන වෙනම කවන්නේ මේ සමාධි භාවනාව ඒගොල්ලෝ ගන්නන්නේ. ඒ සමාධි භාවනාව අපි උනත් කළත් අපේ තියෙන සමාධි භාවනාවමයි ටිකක් නම් වලින් වෙනස් කරලා ඒගොල්ලෝ ඒක උගන්වන්නේ අපි හරි ඒගොල්ලෝ හරි ඒ නියම විදිහට කරනවා නම් ප්‍රමාවක් නැහැ යෝගීන්ගේ ඒ ඒ සමාධි භාවනාව පෙන්වන්නේ සමත භාවනාවෙන්ද සමත භාවනාව තනිකර ඒ ආර ඔය ප්‍රාණායාමයේ උගන්වන්නේ හැම පිටින් සමතයි ඒ සමත භාවනාව තුළින් ඒ අරූපලෝක ධ්‍යාන ලබන්න පුළුවන්. සාමාන්‍ය අපි ඉගෙන ගන්න විදිහේ සමත භාවනා කසින දස කසිනෙන් සමත භාවනා පුරවන්න පුළුවන් කියන මම මම හිතාගෙන ඉන්නේ හරිද ස්වාමීනි? දස කසින සමතයට සම්බන්ධය මොකක්ද කියන්නේ? කසින 10 සමතේම සමතේම. ඔව් 40ක් තියෙනවා. 40 ඒක ඒ 40 වෙන්නේ දස කසිනය 40 වෙන්නේ කොහොමද කියලා. ඒ කසින 10 තව දස 80 ඔහොම තියෙනනේ 40ක්ම වෙන වෙනම. දස කසින 40 වෙනව නෙමෙයි. එහෙමනම් කසින 10යි දස 80යි උද්ධාන ස්මෘති ධම්මාන ස්මෘති ආදී ස්මෘති ඔය විදිහේ තියෙනනේ මහ ගොඩක්. ඒ සියල්ලම සමත භාවනාවටයි සමත. සමහතරිස් කර්මස්ථාන. හතේම ඒ 40න් 10ක් තමයි කසින කියන්නේ. ඒ කසින වලින් පුළුවනි පංචම ධ්‍යානය දක්වා පුළුවන්. එතනින් එහාට කසිනෙන් බෑ. එතනින් එහාට අරූප ධ්‍යාන භාවනා කරන වෙනම ක්‍රම තියෙනවා. ඒ ක්‍රමෙන් පටන් ගන්න ඒ යෝගිවරු ඒ කසින පැත්තේ සමත භාවනාවෙන් පමණක්ද මේ මිරකල්ස් නැත්නම් ප්‍රාතිහාර්ය ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ කසින කසින විතරක් නෙමෙයි ඉතින් ඒගොල්ලනේ තියෙන අපේ වගේ ආනාපාන සතිය එහෙම ප්‍රාණායාම ප්‍රාණායාම ප්‍රාණායාම ඔව් ඒවා දිනු කරාම ඉතින් ඔය හිතේම වෙලා ධ්‍යාන ඇති වුණාම පුළුවන් කරන්න ඒවා කියන ඒවා හුඟක් මේගොල්ලනේ තියෙනවා සමත දැන් හුඟක් දැන් සාමාන්‍ය ජනතාව ගත්තාම දැන් නිවන් නිවන් ප්‍රාර්ථනා කරාට නිවනට හර්ධ සාක්ෂයට අනුව ගත්තොත් අකමැති බව පෙන්වන්නේ මොකද? ඒගොල්ලෝ තුල කියන්නේ මේ ලෝකේ ඉන්න තෘෂ්ණාව නෙවෙයි. නිවන හරියට තේරුම් ගත්තොත් ඒගොල්ලෝ කැමති නෑ. නිවන සැපයක් කියන විශ්වාසයේ උඩ කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ. නිවන හරියට තේරුම් ගත්තොත් බණ දහම් දන්නා එක්කෙනෙක් නම් මේ ඒකට කැමති වෙනවා. ඉතින් සාමාන්‍ය මහජනයා ඉතින් මහා අමුතු ලොකු සැපයක් සැප ඇති නෝරක් රටක් වාගේ ඉඳලා මේ ප්‍රාර්ථනා කරන්නේ. ශූන්‍ය ධර්මයක් කියන එක පෙන්න. ශූන්‍ය නෙවෙයි. ශූන්‍ය නොවනවා නම් මොකක් හරි වින්දනයක් තියෙනවා. ඒක මේ අපේ වචන වින්දනයක් නෑ. මේ තිබුණොත් ඒක අනිත්‍යයි. ශූන්‍යයක් නවන මේ මේ ලෝකයේ තියෙන සියලුම தත්ත්වවලින් වෙනස් වෙච්ච තුන්වෙනි වෙනම ස්වභාවයක් තියෙනවා. ඒක වචන වලින් කියන්න බෑ. ඒක ලැබුව එක්කනහට දැනෙන එකක් ඒක. ද්වේත්වාකාරයෙන් තොර ස්වභාවයක් තියෙනවා. ඔව්. දැලිති කියන එකෙන් ඔව්. මේ මේ ඒක මේ මේ ශූන්‍ය શબ્දේ ශූන්‍ය වූ නැතිනස් නෙවෙයි. යම් දෙයක් තියෙනවා. යම් ස්වභාවයක් තියෙනවා. ස්වභාවයක් නැවත ඒක වින්දනයක් නෙමෙයි. ද්වේත්වයක් නැති නේද? ඒක විඳිනේ නම් විඳින එක්කෙනෙක් ඉන්න ඕන විඳින ඉලීමකුත් තියෙන්න ඕන. දෙකක් එතන.